එහෙමනම් කාල වේලාවත් ඉක්ම ගිහින් තියෙන නිසා වෙන ප්‍රශ්න නැහැ නේද බුද්ධික මහත්තයා? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අපි එතකොට ලබන සතියේ සාකච්ඡා කරන්න ආරම්භ කරන්නේ පාරමිතාවල 9 වෙනි පාරමිතාව මෛත්‍රී පාරමිතාව. ඉතින් අද දවසෙත් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා අපි ධර්ම දේශනාව ශ්‍රවණය කළා වගේම වටිනා ධර්ම කරුණු ප්‍රායෝගිකව ඇත්තටම අපි මෙහෙම සාකච්ඡා කරන්න කරන්න තමයි ඒ කරුණු වල ඉතා සියුම් තැන්වලට අපේ අවධානය යොමු වෙන්නේ. එහෙම නැතිනම් අපි මතු පිටින් දැන් මේ අපි කතා කරලා අපි නොදන්න කරුණු නෙමෙයිනේ අපි කවුරුත් දන්න කාරණා. ඒ දන්න කාරණා වුණාට ඒවා විවිධ විවිධ පැතිවලට ප්‍රශ්න මතු කර කර යනකොට තමයි ඒවා ඉතා සූක්ෂම තැන් අපට ස්පර්ශ වෙන්නේ. ඒ නිසයි බුදුහාමුදුරුවෝ සුදුසු කල්හි ධර්ම සාකච්ඡා කිරීම තාම උසස් මංගල කාරණයක් හැටියට දේශනා කරන්නේ. ඉතින් අද දවසෙත් අපි හැමදෙනාම වටිනා ප්‍රායෝගික දහම් කරුණු සාකච්ඡා කරලා ධර්මඥානෙ දියුණු කරගත්තා. මේ සිදු කරගත් සියලු කුසල් ඔබ අප හැමදෙනාටම ප්‍රඥාව දියුණු කරගෙන ධර්මඥානෙ දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ Zoom එකේ තව ප්‍රශ්නයක් අහලා මේ YouTube එකේ තව ප්‍රශ්නයක් අහලා තිනවා මේක එන සතිය අහන්නද? ආ හොඳයි. එන සතිය අපි කතා කරමු. අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් අපිට ධර්මයේ දේශනා කරමින් අපගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපී ඔබ වහන්සේට මේ කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය අතන්නා වූ බෝධියකින් සසර දුකින් නිවීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි